මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආජීව අෂ්ටම ශීලයේ සමාදන් වෙන. নমස්කාරයි.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 සරණගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධිකං සුරක්ෂිතං කତ୍වා අපමාදීන සම්පාදේ ධම්මං සමන්ත චක්කවාලේසු වත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සනන්තු සංඝ මුක්ඛදං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 बुद्धिया उपशङ्कं यथा मेऽहो सङ्कप्पो ततोऽन्तरिदेशी रो बुन्धो निपपञ्चमदेशी तस्सहं ब्रह्ममन्याय ඉසෝ විඤ්ඤා අනුපපන්තෝ කතං බුද්ධස්ස ශාසනං සදහවත් පින්නතුනි අනුරුද්ධ මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේගේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර මුල් පෙළටමලා ගැනෙන මහරහතන් වහන්සේ නමක් දිබ්බ චක්කු කියලා කියන දිවස ලබාගත්තු භික්ෂුන් වහන්සේලා අතර ඒතදග්ග තනතුරු බුදුරජාණන් වහන්සේගෙන් ලබාගත්තු කෙනෙක්. උන්වහන්සේ ධාන අභිඥා ශක්තියන් තාමත්ම ඉහළටම දියුණු කරගෙන තිබුණා. අද පවා චිත්ත ශක්තිය දියුණු කරගන්න බලාපොරොත්තු වෙන යෝගාවචරින්ට අනුරුද්ධ මහරහතන් වහන්සේගේ චරිතය ආදර්ශයක් වෙන්න පුළුවනි. අනුරුද්ධ චරිතයට පසුබිම් වශයෙන් ධර්ම සාහිත්‍යයේ නොයෙකුත් විචිත්‍ර කතා ප්‍රවෘත්ති සඳහන් වෙනවා. නමුත් අපි මාතෘකාවට අදාළ අන්දමින් මේ කෙටි කාලය තුල යම් කිසි කරුණු සම්පින්ඩනයක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේගේ සුළු පියාණන් වන අමිතෝදන ශාක්‍ය රජුගේ පුත්‍රයෙක්. ඒ අනුරුද්ධ කුමාරයා තමන්ගේ සහෝදර මහානාම ශාක්‍යයාගේ උනන්දු කිරීම උඩ පැවිදි වෙන්න තීරණය කරලා මවගෙන් අවසර ඉල්ලුවාම මව ඊට විරුද්ධ වුණා. නැවත නැවත පෙරැත්ත කරනකොට මම එක්තරා උපායක් වශයෙන් කිව්වා ඔබේ මිත්‍ර භද්දිය රජු දැනට ශාක්‍ය රජු හැටියට ඉන්න භද්දිය රජ පැවිදි වෙනවා නම් පමණක් මමත් මම ඔබට පැවිදි වෙන්න අවසර දෙනවා කියලා. අනුරුද්ධ කුමාරයා බොහොම දක්ෂ අන්දමින් මේ භාග්‍ය රජු තමන්ගේ අමුදරුවන් අතහැරලා රාජ්‍යත් අතහැරලා පැවිදි වෙන තරමට සතියක් තුල පැවිදි වෙන අන්දමට කැමැති කරවගත්තා. අන්තිමට අනුරුද්ධ භාග්‍ය ආනන්ද භගු කිම්බිල දේවදත්ත කියන ශාක්‍ය කුමාරයන් 6 දෙනාම උපාලි කියන කපුවත් එක්ක උයනට යන හැටියට පිටත් වෙලා සේනාවත් එක්ක සේනාව ඈතදිම නතර කරලා මේ උපාලි ගබුවත් එක මේ හය දෙනා දේශ සීමාවෙන් එහා පැත්තට ගිහිල්ලා තමන්ගේ රාජාභරණ ගලවලා පොදියක් හැටියට සකස් කරලා ඒක උපාලි කපුවට දුන්නා. ඔබ ගිහිල්ලා හොඳට ජීවත් වෙන්න මේවා අරගෙන කියලා පිටත් වුණා. ඒ අතරේ උපාලි කපුවත් ටික දුරක් ගිහිල්ලා කල්පනා කරා දැන් මම මේව අරගෙන ගියාම ශාක්‍යයන් හිතාවිය මම මේ කුමාරයින් මරලා ආභරණ ගත්තයි කියලා. මේ අය ඇතහැරපු මට මොකටද කියලා ඕන කෙනෙක් ගණිත්වා කියලා ගහක ඉල්ලලා ගිහිල්ලා අර 6 දිනාටම එකතු වුණා. අන්තිමට මේ 6 දිනාත් උපාලි කපුවත් ඒ අවස්ථාවේ බුදුරජාන් වහන්සේ මල්ල රටේ අනුපියඹ වනයේ වැඩ වාසය කළේ. එතෙන්ට ගිහිලා බුදුරජාන් වහන්සේ ළඟ පැවිදි වුණා. තමන්ගේ ශාක්‍යයන්ගේ මාන්නය නැති කරගන්න ඕන කියලා ඒ කුමාරයෙන්ම කියලා පළමුවෙන්ම උපාලි කපුවා පැවිදි කරපු එකක් විශේෂ විද්‍යාවක්. ඉතින් ඔන්න කෙටියෙන් කියතොත් දැන් ඉතින් අනුරුද්ධ ස්වාමින් වහන්සේ පැවිදි වුණාට පස්සේ දුතංග ආදී උග්‍ර ප්‍රතිපatti රකිමින් බොහොම උත්සාහ කළා ධ්‍යාන අභිඥා මාර්ගඵල ලබා ගන්න. උන්වහන්සේ බොහොම වීරදරුව බව සූත්‍ර දේශනා කීපකින් හෙළි වෙනවා. තමන්ගේ භාවනාව ගැන බුදුරජාණන් වහන්සේ එක්කත් ශාරිපුත් මහරහතන් වහන්සේ එක්කත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කළ ධර්ම සාකච්ඡා අද පවා යෝගාවචරින්ට යම් යම් ඒවා තුලින් ප්‍රායෝගික කරුණු මතු කර ගන්න පුළුවන්. වඩාත්ම වැදගත් සිද්ධිය හැටියට සඳහන් වෙන්නේ එක් අවස්ථාවක අනුරුද්ධ ස්වාමින් වහන්සේ චේති රටේ පාචීන වංශ කියන උයනේ භාවනා කරමින් සිටියා. ඒ අවස්ථාවේ බුදුරජාන් වහන්සේ භග්ග රටේ ප්‍රදේශයේ ඈත භග්ග රටේ සුම්සුමාරගිර කියන ප්‍රදේශයේ බේස කලාවණී වැඩ වාසය කළේ මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ භාවනා කරන අතරේ හිතට ධර්ම විතර්ක ධර්ම සිතිවිලි හතක් පෙළ ගැහිලා ආවා මොනවද ඒ පිච්ඡස්සයන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස මේ ධර්මය ආසාවන් අඩු තැනැත්තාටයි ආසාවන් වැඩි තැනැත්තාට නොවේ සන්තුට්ඨස්සයන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්. මේ ධර්මයේ ලද දෙයින් සතුටු වන්නාටයි. ලද දෙයින් සතුටු නොවන්නාට නොවේ. පවිත්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ සංගණිකාරාමස්ස. මේ ධර්මය දැඩි විවේකයේ වාසය කරන තැනැත්තාටයි. පිරිස් එක්ක යවසෙන කැමැති පුද්ගලයාට නොවේ. ආරද්ධ විරියසයන් ධම්මෝ නයන් ධම්මෝ කුසීතස්ස මේ ධර්මයේ අරමුණ ලද වීරිය ඇති තැනැත්තාටයි කුසීතයට නොවේ උපට්ඨිත සතිසයන් ධම්මෝ නයන් ධම්මෝ මුත්තත් සතිස්ස. මේ ධර්මය එළඹ සිටි සී ඇත්තාටයි. මුලා වූ සී ඇත්තාට නොවේ. සමාහිතසයන් ධම්මෝ නයන් ධම්මෝ අසමාහිතස්ස. මේ ධර්මය සමාධිය ඇත්තාටයි. සමාධිය නැත්තාට නොවේ. පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මය ප්‍රඥාවන්තයටයි. ප්‍රඥාව නැති පුද්ගලයාට නොවේ. කියලා මේ ධර්ම විතර්ක හතක් ඇති කරගෙන ඒ ගැන හිතමින් ඉන්න අවස්ථාවෙත් බුදුරජාණන් වහන්සේට පෙනුණා මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ විතර්ක හිතමින් ඉන්න ආකාරය දැකලා 이르දි බලයෙන්ම මනෝමය කයකින් දේශ කලාවණේ නතුරු දහන් වෙලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඉදිරියේ පෙනී හිටියා කනවන ලද ආසනීය වැඩ වුණාට පස්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වන්දනා කළා එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සාදු සාදු අනුරුද්ධ බොහොම හොඳයි අනුරුද්ධ ඔබ මේ මහා පුරිස විතර්ක හතක් හිතපු ආකාරය මෙන්න මේ හතට තව අටවෙනි එකක් අටවෙනි මහා පුරිස විතර්කයක් එකතු කරගන්න කියලා අන්න බුදුරජාන් වහන්සේ අටවෙනි මහා පුරිස විතර්කයක් ප්‍රකාශ කළා. නිප්පංචාරාමස්සයන් ධම්මෝ නිප්පංච රතිනෝ නයන් ධම්මෝ පපංචාරාමස පපංච රතිනෝ මේ ධර්මය නිප්පංචයට කැමැති නිප්පංචයේ ඇලුණු තැනැත්තාටයි ප්‍රපංචයට ඇලුණු ප්‍රපංචයේ ඇල්ම ඇති ප්‍රපංචය ඇලුණු තැනත්තාට නොවේ. මේ වචන අපි යථා කාලයේ තෝරනවා. එතකොට මෙන්න මේ එතෙන්දි සඳහන් වෙන්නේ මේක පමණයි. ඒ අටවෙනි මහා පුරුෂ විතර්කයත් ඉදිරිපත් කළා බුදුරජාණන් වහන්සේ තව උපදේශ වශයෙන් ප්‍රකාශ කරනවා. ඒකේ ආනිසංශ අනුරුද්ධ දැන් මේ ඔබ මේ මහා පුරුෂ විතර්කාටම හිතට යොදාගෙන වැඩ කටයුතු කරනවා නම් ඉක්මනින්ම ඔබට පුළුවනි පළවෙනි දෙවෙනි ආදී වශයෙන් ධ්‍යාන ඒවා කැමති පරිදි ඒවාට සම්වැදිලා ධ්‍යාන ඒවා පිළිබඳ වසිතාව ඇති කරගන්න. ඒ වගේම ලද දෙයින් සතුටු වීමේ ගුණය දිනු කරගන්නත් පුළුවන්. ඒ වගේම තව විශේෂ අවවාදයක් බුදුරජාණන් වහන්සේ දුන්නා. අනුරුද්ධ ඔබ ලබන වස් කාලයත් මේ පාචින්න වංශ උයනේම වාසය කරන්න කියලා. බුදුරජාණන් වහන්සේට පේන්නේ නැති රහත් වීමට හොඳ පරිසරයක් එතන තියෙනවා කියලා. ඉතින් කොහොම හරි අන්තිමට ඒ අනුරුද්ධ ස්වාමීන් වහන්සේත් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය අනුව බොහොම දැඩිසේ භාවනා කරලා ඊළඟ වස් කාලය තුල රහත් බවටපත් වුණා. ඒ රහත් වීමෙන් පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණු උපදේශයේ ඒක පිළිබඳව කෘතගුණ දැක්වීම වශයෙන් ඒ ගැනත් සඳහන් කරමි. ප්‍රකාශ කළ ගාථා තුන තමයි අපි ආරම්භයේදී මාතෘකාව හැටියට තිබුවේ. මම සංකප්ප මඤ්ඤාය සත්තා ලෝකේ අනුත්තරෝ මනෝමේන කායේන ඉද්ධා උපසංකම් මගේ සිතිවිල්ල තේරුම් අරගෙන ලෝකේ අනුත්තර වූ ශාස්ත්‍රුන් වහන්සේ මනෝමය කයකින් 이르දීෙන් මා වෙත පැමිණියා මා ළඟට පැමිණියා යථාමි අහු සංකප්පෝ තතෝ උත්තරි දේශයි නිප්පමංච රතෝ බුද්ධෝ නිප්පපංචං ආදේශයි මා හිතුවා යම් ආකාරයක් තිබුණා නම් ඊට වඩා ඉහළ යමක් මට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා නිප්පමංචයට කැමති කැමති බුදුරජාණන් වහන්සේ නිප්පමංචේ දේශනා කළා. තස්සහං ධම්මමඤ්ඤාය විලාසින් සාසනේ රතෝ. කිසෝ විජානුප්පත්තෝ කතං බුද්දස සාසනං. උන්වහන්සේ දේශනා කළ ධර්මය මම තේරුම් අරගෙන ශාසනයට ඇල්මැතිව මම වාසය කළා. ත්‍රිවිද්‍යාව මම සම්පූර්ණ කරගත්තා. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය කළ නිම වුණා. ඒ කියන්නේ රහත් වුණා. ඉතින් මෙන්න මේ ගාථා තුනිනුත් කියවෙනවා මේ බුදුරජාණන් වහන්සේ දුන්න උපදේශ විශේෂයෙන් රහත් වීමට උපකාර වුණු බව. මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට. ඒ වගේම අපට අර මුල් මහා පුරුෂ විතර්ක හත ඒ විදිහට පෙළ ගැස්වීමේ ගෞරවය අනුරුද්ධ ස්වාමීන් වහන්සේට අත් වෙන බව පිළිවෙනවා. ඒ කතාවේ ඒ දේශනාවේ සඳහන් ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට එහෙම අනුශාසනා කරලා ආපහු දේශකලා වණයට වැඩම කළාට පස්සේ සංඝයා වහන්සේලාට මහණෙනි මම නුඹලාට මහා පුරිස විතර්ක 8ක් දේශනා කරනවා කියලා අර සම්පූර්ණ අටේ සහිත ඒ දේශනාව වදාලා නමුත් මෙන්න මෙතෙන්දී අපට දැන් අර මෙතෙක් තේරුණ නැති අමුතු වචනයක් ප්‍රපංච කියන වචනයත් ඒ වගේම නිප්පපංච කියලා කියන එකේ විරුද්ධ වර්ණයක් මෙතන ඉදිරිපත් වුණා. ඒක ඇත්ත වශයෙන්ම භාවනා යෝගින්ට ඉතාමත්ම ප්‍රයෝජනවත් වචනයක්. ඒක බොහෝ දුරට බොහෝ දෙනාට දුර අවබෝධය තිබුණු එකක්. එතකොට මේ නිප්පපංච කියන වචනය ඇත්ත වශයෙන්ම නිවනටත් යොදලා කියනවා. නිප්පපංච කියලා කියන්නේ නිවන හිතත්වයක් හැටියට දක්වනවා. ඉස්සෙල්ලා අපි මේ පපංච කියන වචනේ තේරුම් ගන්න බලමු. අද පවා සමාජයේ භාවිතා වෙනවා. යමක් කෙටියෙන් කියන්නේ නැතුව වැල්වට aran කියනකොට ඔය ප්‍රපංච නැතුව කතා කරන්නේ ප්‍රපංචේ නැතුව කෙටින් කියන එක කියන්න කියලා කියන්නේ. එතකොට කතාව පිළිබඳව බලනකොට ප්‍රපංචය කියලා කියන්නේ මාතෘකාවට අදාළ නැති අන්දමින් අනවශ්‍ය වැල්වට aran කීමයි. නමුත් මේක භාවනාව සිත පිළිබඳව කල්පනා කරලා බලනකොට ඒකේ තියෙන ගැඹුර අපට හෙළි වෙනවා නදුම් සංගයේ මදුපිණ්ඩික ආදී සූත්‍රවලින්. අපි මේ අවස්ථානුකූලව කෙටියෙන් සලකා ගත්තොත් මේ මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් වෙන විස්තර අනුව අපිට හිතා ගන්න පුළුවන්. අස කන නාසය දිව කය මන කියලා මේ ඉන්ද්‍රිය හයට ඒවාට අදාළ අරමුණු ගැටීමෙන් අප තුල සංඥාවල් ඇති වෙනවා. ඉස්සෙල්ලම වේදනාවල් ඇති වෙන යම්කිසි වේදනාවක්, වින්දනයක් ඒ වින්දනය තුලින් සංඥාවල් ඇතිවෙනවා. ඒ සංඥා පිළිබඳව විතර්ක කරනවා. හිතවිලි පවත්වනවා. අන්නේ හිතවිලි පැවැත්වීම තුලින් ප්‍රපංචයක් ඇතිවෙනවා කියලා කියනවා. ඒ ප්‍රපංචය ඇති වෙලා ඒ ප්‍රපංචය නිසා ඇති කරගන්න ඒ නොයෙකුත් අදහස් වලට යට වෙන බවත් ඒ සූත්‍රයේ ප්‍රකාශ වෙනවා. ඒ විතර්ක ප්‍රපංච බවටපත් වෙන්න හේතුව මොකද? අර භාවනාවේදී යම්කිසි අරමුණක් අර කියාවෝ ඉන්ද්‍රිය හයට එන අරමුණක් ඔස්සේ එන සිටිවිල්ල තණ්හා මාන දෘෂ්ටි කියලා කියන මේ සත්‍යය තුළ තිබෙන කෙලෙස් වල පෙළඹීම උඩ අතීත අනාගත වර්තමාන කියන කාලාත්‍රයට විහිදුවලා ඇති කරගන්න සිතේ ඇති කරගන්න ප්‍රපංචයක් එතන කියන්නේ. ඒ කියන්නේ අනවශ්‍ය සිතිවිලි රාශියක් තුල භාවනා යෝගින්ට බොහෝ විට ඇති වෙනවා ඒක. දන්නේම නැතුව මාතෘකාවෙන් පිට. ඊළඟට ඒක ඒ හිතිවිලි විග්‍රහ කරලා බැලුවොත් ඒව යට තණ්හාව හරි මාන්නය හරි දෘෂ්ටි හරි තියෙනවා. එතකොට අන්නේ ඒ ප්‍රපංචේ ඒවට ගිහිල්ලා යට වුණාට පස්සේ Taman කොහෙද ඉන්නේ කියලාවත් දන්නේ නැහැ. ඊළඟට ඒවෙන් හදාගත්තු දේවල් අනාගත සිද්ධියක් Tamanට වර්තමාන හැටියට පේනවා. අතීත සිද්ධියක් වර්තමාන හැටියට පේනවා. යනුව ක්‍රියා කරන්න පවා පෙළඹෙනවා. වට නොගුත් නිදර්ශන තියෙනවා මේවා කියන්න ඕනේ නැහැ මේ අවස්ථාවේ කියන්න ඕනේ නැත්තේ තම තමනුත් යෝගාවචරේ නේවා අත්දැකලා ඇති. ඉතින් කෙසේ හෝ ඒවා මේ ප්‍රපංචය කියන වචනේ ඊටාම් වැදගත්. ඒ ප්‍රපංච తත්වයේ සම්පූර්ණ නැති නිවනෙහි නැති බව පෙන්눔 කරන එක නිසා නිසා තමයි පෙන්눔 කිරීමට තමයි නිවන නිප්පපංච නමින් හඳුන්වලා තියෙන්නේ. දැන් අර ගාථාවේ කිව්වේ බුදුරජාණන් වහන්සේ නිප්පපංචයට කැමති බුදුරජාණන් වහන්සේ මට නිප්පපංචය දේශනා කළා. ඉතින් අපිට හිතා ගන්න තියෙන්නේ අර හොඳ විතර්ක නමුත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඒක තුලින් ප්‍රපංචයට ගියා. මොනොක්තනයි භාවනා යෝගීන්ට ඔය භෝජන අහුවෙන්නේ. අපි තුමුණා ආනාපානෙට ඉඳගත්තා. නමුත් අන්තිමට බලනකොට මේ බුදු ගුණ හරි මොකක් හරි හිතීත යනවා. ඒක අදාළ නෑ ප්‍රශ්නේ. ඉතින් ඔන්න ඔය ඒ විතර්ක තුලින් ඇති කරන ප්‍රපංචය භාවනාවට බාධාවක් බව පැහැදිලිම හෙළිවෙන තව කෙටි සූත්‍ර දේශනාවක් අපට හමු වෙනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළ උපදේශාත්මක කෙටි දේශනාවක් එතන මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා "අවත්නි යම්කිසි භික්ෂුවක්ගේ කියන්නේ අදහස කියන්නේ එතන මරණය නරක විදිහට සිදු වෙනවා කියලා කියන්නේ භාවනාව පිරිමීමක් සිදු වෙන්න පුළුවන් කාරණා පහක් තියෙනවා මොනවද කම්මාරාමතා. අපි කෙටියෙන් ගත්තොත් කම්මාරාමතා කියලා කියන්නේ භාවනාවට අදාළ නැති නොයෙකුත් වැඩ කටයුතු වලට හිත යෙදීම. හිත කය වේදීම කම්මාරාමතා. වැඩ කටයුතු වලට කැමති. භස්සාරාමතා. කතාවට කතාව රුචි කිරීම. කතාව නිතර කතා දොඩ දොඩා දොඩා ඉන්න කැමති. කතා කරමින් ඉන්න කැමති. භස්සාරාමතා. නිද්දාරාමතා. නිින්දට කැමති. ඊළාට සංගණිකාරාමතා. පිරිස් එක්ක ගැවසෙන්න කැමති. අන්තිමට දක්වනවා ප්‍රපංචාරාමතා. ප්‍රපංචාරාම කියලා කියන්නේ ප්‍රපංචයට ඇලුම් කරන ප්‍රපංචයට කියන්නේ. එතකොට මේ ප්‍රපංච කියන වචනේ වැදගත්කම නිසා දෝ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කෙටි දේශනාව අගට ගාථා දෙකක් වදාලා යෝ පපංචං අනුයුක්තෝ පපංචාභිරතෝ මගෝ විරාධී සෝ නිබ්බාණං යෝගක්ඛේ මං අනුත්තරං යෝච පපංචං හිත්වාන නිපපංච පතේ රතෝ ආරාධී සෝ නිබ්බාණං යෝගක්ඛේ මං අනුත්තරං එක සමාන ගාථා දෙකක් දෙපැත්ත පෙන්눔 කරනවා යම් කෙනෙක් මතන මග කියලා වචනේ යොදන මග කියලා කියන්නේ මෝඩයා මෘගයා එතන මෘගයා කිව්වට එතන මෝඩයා කියන අදහසයි ගන්න තියෙන්නේ යම් මෝඩ පුද්ගලයෙක් ප්‍රපංචෙහි මේදිලා ප්‍රපංචයට ඇලුම් කරන විදියෙක් කෙනෙක් නම් ඒ තැනත්තා නිවනින් නැත් වෙනවා ඉරාදේ ඊසෝ නිබ්බාන යෝගක්ඛේම කියලා කියන සීල බන්ධනයන්ගෙන් මිදීම කියලා කියන නිවනින් නැත් වෙනවා නමුත් යම් කෙනෙක් යෝච ප්‍රපංචං හිත්වාන ප්‍රපංචය අතහැරලා නිප්පපංච පතේ රතෝ අන් නිප්පපංච පත කියලා කියන්නේ ඒ නිෂ්ප්‍රපංච ප්‍රපංචයෙන් ඉවත් වූ මාර්ගෙහි ඒක නිවන් මඟ ප්‍රපංච ප්‍රතිහිත ඇලුම් කරනවා නම් ඒතනත් ආරාධයි සෝ නිබ්බාණං යෝගක්ඛේමං අතරන් ඒතනත් නිවනට ආරාධනා කරනවා නිවනට කිට්ටු වෙනවා කියන එකයි නිවන් ලබනවා කියන එක ඉතින් ඒනොත් අපට පේනවා මේ පපංච නිප්පංච කියන වචන දෙක ඉතාමත්ම වැදගත් ඒ වගේ යෝගාවචරයේ තේරුම් ගැන තිබීම ප්‍රයෝජනවත් වෙනවා ඒ කියන්නේ ඒකින් අපිට හිතා ගන්න පුළුවන් අප තුල තිබෙන සියුම් මල්ම තමයි මේ හිතවිලි වලට තියෙන යන. ඒකත් ඔය සතිපට්ඨාන ආදී සූත්‍ර වල ප්‍රකාශ වෙන්නේ ධම්ම කියලා කියන සිතවිලි පවා. ඒවා පවා ධම්ම තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපද්දමානා උපද්දති නිවිසමානා නිවිසති කියලා කියන්නේ. ලෝකේ ඊ타මාත්ම ප්‍රියයි මේ හිතවිලි කියන જાතිය ධම්ම ධම්ම තණ්හා. ඒක කාටවත් පේන්නේ නෑ සාමාන්‍යයෙන්. ඇතුළත තියෙන සියුම් බන්ධනයක්. හොඳ තිසිවිලි ඒවා. නමුත් ඒක තමයි අවසානයේ තියෙන ගැඹුරුම බන්ධ සිවුම බන්ධනේ. මේ විතර්ක පටලැවිල්ල අනුද්ද ස්වාමීන් වහන්සේට තිබුණ බව හෙළි වෙන තවත් ලස්සන සිද්ධියක් අපට සූත්‍ර දේශනාවල හමු වෙනවා. කෙලින්ම අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා තමන්ගේ භාවනාවේ ගැටලුවක් සාරිපුත්තු ස්වාමීන් වහන්සේක සාකච්ඡා කරනවා. ඒත් සාරිපුත්ත ඔන්න ඊළාට මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ මෙහෙමයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේට. ඒත් සාරිපුත්‍ර මම මට මනුෂ්‍යත්වයේ ඉක්ම වූ මනුෂ්‍යත්වයේ ඉක්ම වූ පිරිසිදු වූ දිවැසින් දහසක් ලෝක ධාතුන් මට පේනවා මම දකිනවා මම වීරය අරඹලා තියෙනවා මගේ සතියත් හොඳට පිහිටලා තියෙනවා කයත් සංසුන් මට සමාධියක් තියෙනවා ඒ වුණාට මගේ හිත ආශ්‍රයයන්ගෙන් මිදලා රහත් වෙන්නේ නැහැ ඔන්න තමන්ගේ ලීඩේ ප්‍රකාශ කළා එතකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඊ타මාත්ම දක්ෂ මනෝ වෛද්‍ය විද්‍යාඥයෙක් හැටි මනෝ වෛද්‍යවරයෙක් හැටියට ඒ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශය තුලින්ම ඒ තියෙන ලෙඩේ හෙලි කරනවා පුදුම විදියට. මෙන්න මෙහෙමයි සාරිපුත් ස්වාමීන් වහන්සේ විග්‍රහ කරන්නේ. දැන් අනුරුද්ධ ආශ්මතුන් අනුරුද්ධයන් කිව්වා නේද? ඔබ දැන් කිව්වා නේද? මනුෂ්‍යත්මය ඉක්ම වූ ඊ타මාත්ම පිරිසිදු දිවසින් මම දහසක් ලෝක දකින්නවා කියලා. ඒ ඔබේ මාන්නයයි. එහෙම කිව්ව ඔබේ මාන්නයයි. ඔබ දැන් කිව්වානේ මම වීරය ආරම්භලා තියෙනවා. මගේ සතිය හොඳයි. මගේ කයත් සංසුන් මගේ හිත සමාධිමත් කියලා. ඒක ඔබේ උද්ධච්චය. ඊළඟට කියනවා දැන් ඔබ කිව්වානේ ඒ වුණාට මගේ මට තාම rahat වෙන්නේ නැත්තේ කියලා. නැtei කියලා. ඒක ඔබේ කුක්කුච්චය කුකුස. ඒක නිසා අනුරුද්ධ ඔන්න ඔය කියාපු කෙලෙස් තුන ඉවත් කරලා ඒවට හිත යොදන්නේ නැතුව අමතාය ධාතු අමෘත ධාතු නමින් හඳුන්වන නිවනට සිත යොමු කරා. පින්නතුනි මේ නිවන කියලා කියන්නේ මේ ඔය දැන් හිතන විදිය එකක් නෙවෙයි. අන්න අර ඒ කියාපු ඒ සිත් වලින් ඒ කියාපු කෙලෙස් ආදීන් මේ කොටිම පංචස්කන්ධයෙන් සිත මුදා ගැනීම තත්ත්වයයි. ඉතින් අර නිවන හඳුන්වනවා කියාපු අමතා ධාතු, අමෘත ධාතුව කියන එක බොහෝ විට සූත්‍ර දේශනාවල දක්වන්නේ. ඒතං සන්තං ඒතං පණිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණ. උට ඒ තුලින් හිතා ගන්න පුළුවන් මේ ශාන්ත ප්‍රණීත හැටියට අර කියාපු හිතවිලි නෙවෙයි. ඒක නියම නියම ශාන්ත ප්‍රණීත වෙන්නේ. සබ්බ සංඛාර සමතෝ සංස්කාර සංසිඳ වීමයි. ඒ උපදී හැටියට අල්ලගත්තු දේවල් අතහැරීමයි. අන්න එහෙම එතනින් පෙන්눔 කරන එකෙන් අපිට පේනවා. එතකොට Tamanට මෙන්න මේ මේ දේවල් තිබෙනවා. මට දිව්‍ය ලෝක පේනවා. මට හොඳට ගම වීරිය කරනවා. ඒවා හිත හිත ඒක ප්‍රමාදයක්. ඒක ප්‍රමාදයට වැටීම සියුම් කෙලෙස්. ඊළඟට ඔක්කොම වගේ නෙවෙයි. තාම මට මේක ලැබුන්නේ නැහැ කියලා හිතන එක කුකුසක්. යෝගාවචරේකට තියෙන්නේ ඒ Tamanට අයිති වැඩ කටයුතු වල යෙදීම මිසක් අපේක්ෂාව දැඩි වුණ හැටි අන්න ඒ තමන් භාවනාව නෙවෙයි ඒ වෙනුවට කොහොමද මේක තාම ලැබුණ නැහැ කියන එකත් ඒක තමන්ගේ භාවනාවේ පරිහානියට හේතුවක්. ඒකොළ මෙන්න මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ ඒ ප්‍රශ්න තුලින් අපට යමක් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට අපට ඒ වගේම වැදගත් සූත්‍ර දේශනාවක් හමු වෙනවා. උපක්ඛිලේශ කියන සූත්‍රය. ඒක තාමත්ම වැදගත් වටිනා සූත්‍රයක්. මේ අනුරුද්ධ චරිතයට ඒ වගේම එකත් යෝගාවචරණට තාම වැදගත් සූත්‍රයක්. හේතු රාශියක් නිසා ඒක ආරම්භ කරන්නේ මෙහෙමයි ආරම්භය ශාසනයේ එක්තරා සංවේග ජනක අවස්ථාවක් ඒ කියන්නේ මේ පින්නතුන් අහලා ඇති යම් අවස්ථාවක කොසමෑනුවර භික්ෂූන් කලහ කරන්න පටන්ගෙන දෙපිලක් වෙලා අන්තිමට බුදුරජාණන් වහන්සේ විවේකයට වැඩම කළ බව මේ පාර්ලිය වනයේට ඒකතන්තරේ මේ කවුරුත් වගේ අහලා තියෙනවා අන්නේ සිද්ධියට අදාළයි එතකොට කොසඹෑනුවර බුදුරජාණන් වහන්සේ ഘോഷිතාරාම වැඩ වාසය කරන අවස්ථාවේ සංඝයා වහන්සේලා එහෙම කලහ කරන දබර කරගෙන විවාද විවාද කරනකොට බුදුරජාණන් වහන්සේ එතෙන්ට ගිහිලා මේ සංඝයා වහන්සේලා සමගි කරන්න උත්සාහ කරමින් ප්‍රකාශ කළා. මහණෙනි, කලහ කරන්න එපා, විවාද කරන්න එපා, සමගි වෙන්න කියලා. එතකොට ඒ පිරිස එක භික්ෂුවක්, කටකාර භික්ෂුවක් කියනවා ධර්ම ස්වාමී භාග්‍යතුන් වහන්සේ ගිහිලා මේ ගැන කරදර වෙන්න එපා. තමන් වහන්සේගේ විවිධක යානුව එදිනදා සප විහරණය වශයෙන් ධානා භාවනාවේ යෙදලා ඉන්න. ඒකයි අදහස. අපි අපේ කලාව විසඳ ගන්නවා. දෙවෙනි වරටත් බුදුරජාණන් වහන්සේ සමගි වෙන්න කිව්වහම අර භික්ෂුව අර විදිහටම කිව්වා. කිසි අනික් කවුරුවත් නවත්තන්න ගියෙත් නැහැ. තුන්වෙනි වරටත් බුදුරජාණන් වහන්සේ කියනකොට තුන්වෙනි වරටත් අර භික්ෂුව අර විදිහට කටකාරී විදිහට කිව්වා. ඔන්න බුදුරජාණන් වහන්සේ දා පින්ඩ පාත ගිහින් යවිත් සේනාසනය සකස් කරලා තියලා පාත්‍ර සිවුරු අරගෙන හිටගෙනම ගාථා පිළක් වදාළ බව සඳහන් වෙනවා. ධම්මපදයේ ගාථා සමහර ගාථා තිබෙනවා. වෛරේ ආදීනම කලහ දබරවල ආදීනම ඒ වගේම විවේක සුවයේ විවේකයේ වටිනාකම ප්‍රකාශ වෙන 14 පෙරක් වදාරලා බුදුරජාණන් වහන්සේ පාර්ලිය වණයට වැඩම කරන අතරමඟ භගු ස්වාමීන් වහන්සේ විවේකයෙන් තනිව වැඩ සිටින තැනට පැමිණලා එතෙන්දී ඒ භගු ස්වාමීන් වහන්සේ ධර්ම කතාවක් කරලා ඊළඟට ඊළඟට උන්වහන්සේ වැඩම කළේ පාචීන වංශ උයනේ මෙන්න මේ අනුරුද්ධ නන්දිය කිම්බිල කියලා තුන්නම අනුරුද්ධ නන්දිය කිම්බිල පුදුම තුන් හවුලක් ඒ ස්වාමීන් වහන්සේලා පාචීන වංශ දායේ භාවනා කරන තැනට බුදුරජාණන් වහන්සේ වැඩම කරන ඒ උයනට ඇතුල් වෙන්න එනකොට උයන් පල්ල ඈතදි දැකලා බුදුරජාණන් වහන්සේ අඳුරගත්තේ නැතුව කියනවා මහාන මේ උයනට ඇතුල් වෙන්න එපා මේ උයනේ ඉන්නවා භාවනා කරන ස්වාමින් වහන්සේලා තුන් නමක් කුල පුත්‍රයන් තුන් නමක් ඒ අයට කරදර කරන්න එපා අපහසු කරන්න එපා මේ කටහඬ මේ වචන ඇහිලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ බලනකොට බුදුරජාණන් වහන්සේ වඩින් ඉතින් ඊළාට අර අර උයන් පල්ලයට කිව්වා උයන් පල්ලසුන් කියන්න එපා මේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා ඊගාට ගිහිල්ලා අර නන්දිය කිම්බිල කියන ස්වාමීන් වහන්සේලාට කිව්වා ආයුෂ්මතිනි එන්න එන්න අපේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩම කරලා තිනවා කියලා ඒක නමක් ගිහිල්ලා බුදුරජාණන්ගේ පාත්‍ර චූර පිළිගත්ත තව නමක් සේන ආනාසනිය පැනුණා පැනෙව්වා තව නමක් පැන් පා ශෝධන පැන් ලැබුවා ඊළඟට බුදුරජාණන් වහන්සේ පාසෝදගෙන වැඩ සිටියන්ට පස්සේ පෙරුණාට පස්සේ ඒ තුන්නම වන්දනා කළා සිරිත් පරිදි බුදුරජාන් වහන්සේ කොහොමද පින්ඩපාත එහෙම ලැබෙනවා ආදී වශයෙන් සුව සුව දුක් විචාරලා ඔන්න ඊළඟට වැදගත් ප්‍රශ්නයක් අහනවා කොහොමද එතන බුදුරජාන් වහන්සේ අනුරුද්ධ කියලා අමතන්නේ නමුත් බහුවචනෙන් ඉන්න අපිට හිතා ගන්න තියෙන අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ප්‍රධාන තුන් නම කොහොමද අපි හිතමු දැන් මේ කාලේ කියනවනම් අනුරුද්ධලා කොහොමද අනුරුද්ධලා සමගිව විවාද නොකර කිරි වතුරයි වගේ එකමුතුව ඔවුනොවුන් දෙස ප්‍රිය ඇසින් බලමින් වාසය කරනවත් අන්න නියම සමගියේ ලක්ෂණ බුදුරජාණන් වචන වලින් කිව්වේ. ඒකට මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ලස්සනට පිළිතුරු දුන්නා. එසේ ස්වාමීනි. අපි එහෙම අපි ඒ විදිහට සමගිව සතුටෙන් කිරි වතුරයි වගේ එකමුතුව ඔවුන් උන් දෙස ප්‍රියසින් බලමින් වාසය කරනවා. ඔන්න එයින් සෑහීමකටපත් වුණා බුදුරජාණන් වහන්සේ අහන කොහොමද අනුරුද්ධයනි ඔබ තුන් දෙනා මේ විදිහට සමගිය වාසය කරන්නේ? ඔන්න ඊළඟට කියනවා. ඒ ඒ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දෙන විස්තරය ඉතාමත් වැදගත්. ලස්සනයි. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියනවා දැන් මට සමහර විට මට හිතෙනවා ස්වාමීනි මේක මට විශාල ලාභයක් ලොකු ලාභයක් මට ලැබිලා තියෙන මේ ආශුතුන් වහන්සේලා එක්ක එකට වාසය කරන්නට ලැබි. මම මේ ආශුතුන් වහන්සේලා දෙනම පිළිබඳව මෛත්‍රී සහගත කාය කර්ම පවත්වන එලිපිටත් රහසිනුත්. මෛත්‍රී සහගත වාක් කර්ම පවත්වනවා. එලිපිටත් රහසිනුත්. මෛත්‍රී සාගත මනෝ කර්ම සිටිවිලි පවත්වන එලිපිටත් රහසිනු. ඒ වගේම මට ඇතැම් අවස්ථාවක හිතෙනවා මම මගේ හිත ඉවත් කරලා මේ ආශ්‍රතුන් වහන්සේලාගේ හිතානුව පවතින්න ඕන කියලා. මම එහෙමත් හිටිනවා. ඉන්න අවස්ථාවල මට හිතෙනවා ඇත්ත වශයෙන් අපි කයින් තුන් දෙනෙක් වුණාට සිතින් එකක්. එතකොට ඊළඟට ඒ වගේම අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා වගේම නන්දිය ස්වාමීන් වහන්සේත් ඒ වගේම ප්‍රකාශ කළා. කිම්බිල ස්වාමීන් වහන්සේත් ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ සාදු සාදු කියලා ඒකට අනුමෝදන් කළා. ඊළඟට අහනවා තවදුරටත් කොහොමද අනුරුද්ධ එනි ඔබ අප්‍රමාදීව දින ගත කරන දවස ගත කරනවාද මේ පීරේ වඩමි එසේය ස්වාමී කියලා ඔන්න ඊළඟට හනුරුදු ස්වාමීන් වහන්සේ ඒ මේ තුන් නම ගෙන ගිය දිනචරියාව ප්‍රකාශ කරන එකත් ඉතාමත්ම විශේෂීම් සංඝ පරපුරට වැදගත් ආදර්ශයක් අනුරුදු ස්වාමීන් වහන්සේ මේ විදිහටයි ප්‍රකාශ කරන්නේ මේ තුන් නමනේ එතන ඉන්නේ දැන් ස්වාමීනි අපි තුන් නමගෙන් ගමට පිණ්ඩපාතේ වැඩලා පළමුවෙන්ම පිණ්ඩපාතේ අරගෙන එන භික්ෂුන් වහන්සේ ආසන පනවනවා ඊළඟට පැන් බීමට ආශේදීන් මාදියට පැන් සකස් කරලා තබනවා. වැඩි ආහාර දාන බඳුන සකස් කරලා තබනවා. ඊළඟට ගමෙන් අන්තිමටම පිණ්ඩපාතේ වැඩෙන වඩින වික්ෂුව ඒ වැඩි ආහාර බඳුනෙන් යමක් තියෙනවා නම් Tamanට අනුභව කරන්න කැමති ඒක අනුභව කරනවා. එහෙම නැත්නම් මේ වැඩි ආහාර ගෙනහිල්ලා තනකොළ නැති තැනක එහෙම නැත්නම් සතුන් නැති දියක කා කරලා හරිනවා. ආයේ භාජනය ගෙනල්ලා හොදලා තියෙනවා. ආසනය ඉවත් කරලා තියෙනවා. ඊළඟට ඒ වගේම දාන ශාලාව අමදිනවා. ඒ වගේම අපි තුන්නම ගෙන් යම් කෙනෙක් කිස් පෑන් වාදනයක් කියන දැක්කොත් ඒක අපි පුරවලා තියෙනවා. තනිව ඒක උස්සන්න බැරි නම් දෙවැන්නෙකුට අපින් සංඥාවක් කරලා ගෙනලා අපි දෙන්න දෙන්න එක එකතු වෙලා පෑන් වාදනය වෙන කරනවා. ඒ වෙනුවෙන් වචනයක්වත් අපි වියදම් කරන්නේ නැහැ. මේ සමගිය පෙන්눔 කරන්නේ. ඒ වගේම දවස් 5කට වරක් අපි තුන්නම මුළු රාත්‍රියේම ධර්ම සාකච්ඡාවක යෙදিলা අවදීන් ධර්ම සාකච්ඡාවක යෙදিলা බුදුරජාණන් ඒකට සාදු සාදු කියලා කොහොම හොඳයි අනුරුද්දේනි කියලා ඊළඟට අහනවා ඔබ මේ හැම මේ විදිහට ජීවත් වෙන අතරේ යම්කිසි ඊතර මිනිස්්‍ය ධර්මයක් භාවනාවෙන් උසස් තත්ත්වයක් ලබාගෙන තියෙනවා. උන්නේ අවස්ථාවේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඒ තුන් නමටම පොදු වුණු භාවනා ගැටලුවක් ප්‍රකාශ කරනවා. ස්වාමීනි අපට යම් අවස්ථාවල භාවනාවේදී ආලෝකයක් දකින්න ලැබෙනවා, රූපත් පෙනෙනවා. නමුත් ටික වෙලාවකින් ඒව නැති වෙලා යනවා. ඒකට හේතුව අපිට සැලකා ගන්න අපි දන්නේ නැහැ. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ බෝධිසත්ව අවදියේ අධ්‍යක්ීම් ලස්සනට ඉදිරිපත් කරන ආනුරුද්ධ ස්වාමීන් වහන්සේලාට උපදේශ වශයෙන් මේ මේ කාලේ ක්‍රමවේදය අහන කට්ටියට ඊටාත්ම භාවනාවේ ක්‍රමවේදය අහනට ඊටාත්ම ප්‍රයෝජනවත් වෙන බුදුරජාණන් වහන්සේ කොයිතරම් වීරියක් දරලාද මේ භාවනාව පිළිබඳව ලබා ගන්න තිබුණේ මේ විදිහට ප්‍රකාශ කරනවා අනුරුද්ධයිනි මටත් ඔහොම අවස්ථාවක් ඇති වුණා සමහරලාට ආලෝකයක් එනවා දර්ශන පේනවා ඊට ගමන් නැති වෙනවා මම එතකොට මේ මොකද මෙහෙම වුනේ කියලා මම ඒකට හේතුව විමසලා බලනවා හේතුව විමසලා බලනකොට මට පෙනෙනවා ආ මට දෙගිඩියා විචිකිච්ඡාව ඇති වුණා ඒ විචිකිච්ඡාව ඇතිවීම නිසා මගේ සමාධිය නැති වෙලා ගියා ගිලිහි ගියා ඒක නිසා යර ආලෝකය නැති වුණේ රූප දර්ශනය නැති වුණේ ඉතින් මම ඊළාට අදිෂ්ඨාන කරනවා මම විචිකිච්ඡාව නැතුව මම භාවනා කරනවා ඔහොම කරගෙන යනකොට ඔන්න ඒ ආලෝකය එනවා දර්ශනය තියෙනවා. නමුත් ආයෙත් ඒක නැති වෙලා යනවා. ඒ වෙලාවේ මම සලකලා බලනකොට මෙන්න මෙහෙම හිතෙනවා. ඒ ලැබෙන ආලෝකය ආදී හරියට මම මෙනෙහි කරේ නැහැ. මෙනෙහි කිරීමේ අඩුපාඩුවක් නිසා ඒ සමාධිය චුත වෙලා සමාධිය ගිලිහිලා ඒක වුණා. ওই විදිහට 11ක්ම සඳහන් වෙන බුදුරජාන් වහන්සේට 11 උපක්ලේශයක් ඇති වුණ බව. ඒ වගේම එතන අපි කෙටියෙන් ගත්තොත් ඊළඟට ඇතැම් අවස්ථාවල තීන මිද්ද කියලා කියන නිදිමත ආලසගත නිදිමත නිසා තවත් අවස්ථාවල යම්කිසි තැති ගැන්මක් කැලෑවක භාවනා කරන අවස්ථාවක සතිකුගේ ආදී මොනවා හරි හරිනේ එහෙම නැත්නම් භාවනාව තුලින්ම ඇති වෙන යම් දර්ශන නිසා ඇති ගැනීම. තවත් අවස්ථාවල අනවශ්‍ය උදම් වීමක් ලොකු සත්‍යක් සීමාන්තික සත්‍යක් ඇති ඒ රූප දැකීම තුලින් තවත් අවස්ථාවක වීරිය වැඩිවීම නිසා සමාධිය වැඩිවීම. තවත් අවස්ථාවක වීරිය අඩුවීම නිසා තවත් අවස්ථාවක ඕනෑමට වඩා ඇල්ම කිරීම ඒ දකින දර්ශනවලට තවත් අවස්ථාවක ඒවා පිළිබඳව පමණට වඩා හිත යෙදීම ওই විදිහට ඊටාම සියුම් මන්දමින්. ඒවට උපක්ලේශ කියලා කියන්නේ පින්නොත්නේ. දැන් කෙලස් කියන එක සාමාන්‍යයෙන් අඳුන ගන්න පහසුයි. උපක්ලේශ බොහෝ විට නොපෙනෙන සියුම් දේවල් සමහරට හොඳ ස්වරූපයෙන් එන එකක්. දැන් භාවනාව කරගෙන යනකොට සතුට එනකොට කවුරුත් හිතන්නේ හොඳයි කියලා. නමුත් ඒකම භාවනාවට බාධා. ඔන්න ඔය විදිහට හිතා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අනුශාසනාවක් කරලායි බුදුරජාණන් වහන්සේ පාර්ලිය වණයට වැඩම කළේ. ඔන්න එතකොට උපක්ඛිලේ සූත්‍රය තුලින් අපට හුඟක් දේවල් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ ජීවිතය පිළිබඳව දැනගන්න පුළුවන්. ඊළඟට වැදගත් සූත්‍රයක් ඒත් හුඟක් කාරණා අපට එකතු කරගන්න පුළුවන් ජීවිතයට චූලගෝසිංග සූත්‍රය කියන එක මැදුම් සංගයේ තිබෙනවා. ඒ අවස්ථාව සඳහන් වෙන්නේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ නාදික කියන ගමේ වින්දකාවසත කියලා කියන gadul ආවාසයේ වැඩම ආශ්‍රය කළ කාලයක්. ඒ කිට්ටුවම තමයි ගෝසිංග ශාලවණිය තිබිලා තිබෙන්නේ. එතකොට ඒ ගෝසිංග ශාලවණිය මේ අවස්ථාව වෙනකොට ඒත් මේ තුන් නම පුදුම මිත්‍ර තුන් නමක් අනුරුද්ධ නන්දිය කිම්පි. ඒකට මේ තුන් නම ඒ අවස්ථාවේ ගෝසිංග ශාලවණේ භාවනා කරමින් සිටිනවා. බුදුරජාණන් වහන්සේ හැන්දෑවරුේ භාවනාවෙන් නැගිටලා මේ ගෝසිංග ශාලවණේට වැඩම කරන අතරේ එතනත් ඒ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන යම් කිසි හේතුවක් නිසා අර උපක්ඛිලේශ සූත්‍රයේ වගේම උයන් පල්ලා ඈතදීම බුදුරජාණන් වහන්සේ අඳුර ගන්න නැතුව මේකට ඇතුල් වෙන්න එපා කියලා කියනවා. එතෙන්දිත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වෙලා ඒක වළක්වලා ඒකාකාරයෙන් එතන සඳහන් වෙන්නේ. ඊළඟට ආයෙත් නොකියුවට හිතා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ සිරිත් පරිදි අර සුව දුක් විමසලා කොහොමද ජීවත් වෙන්නේ කියලා අහුවාම අර කලින් කියාපු ආකාරයට ගෝසිංගසාල වනයේදීත් මේ තුන් නම ප්‍රකාශ කරනවා තමගේ දින චර්යාවත් සමගිකමත් නමුත් ඔන්න භාවනාව ගැන අහන අවස්ථාව එතන විශේෂයි බුදුරජාණන් වහන්සේ කොහොමද අහනකොට කොහොමද දැන් තුරු මිනිස්සු ධම්මමක ලබාගෙන තියනවද කියලා ඒ අවස්ථාවේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියන්නේ මොකද නැත්තේ ස්වාමීනි මොකද නැත්තේ ස්වාමීනි කියලා ගෞරවයෙන් කිව්වා නෙමෙයි කියලා අන්න Taman ලබාගත්තු බව ප්‍රකාශ කරනවා. මොකද්ද ඉස්සෙල්ලා කියන්නේ මම අපි මේ විදිහට එතන අතුනම මම වෙනුවෙන් කතා කරන්න අනුරුද්ධ ස්වාමීන් වහන්සේ. අපි මේ කාමයන්ගෙන් ඉවත් වූ මෙන්න මේ විදිහ ප්‍රථම ධාන අවස්ථාව ප්‍රථම ධානයට කැමැති හැටියට සම්වදිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා කොහොමද මේකත් ඉක්මවල තවත් තත්වයක් ඔබ ලබාගෙන තිබෙනවද? එතකොට කියනවා දෙවෙනි ධ්‍යාන. ඔහොම එක පාරට කියන්නේ නැහැ තමන් ඔක්කොම ලබාගත්තු බවන් රුදු ස්වාමීන් වහන්සේ එකින් එක එකින් එක බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයට අනුව ඉහළ ඉහළ ධානය දක්වා කියලා අන්තිමට මේව සංඥානා සංඥායතන කියන ඉහළ අරූප ධානයත් ඉක්මවලා සංඥා වේදිත නිරෝධ කියන ඒ උසස් තත්වයටපත් වෙලා එයින් නැගිටලා ප්‍රඥාවෙන් දැකලා ආශ්‍රවයන් ශේකල බවත් ප්‍රකාශ කළා. කියන්නේ රහත් වුණා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ යා බොහොම හොඳයි කියලා සාදු සාදු කියලා කවත් ධර්ම කතාවකුත් කළා වැඩම කළා. වැඩම කළාට පස්සේ අමුතු සිද්ධියක් මේ නන්දිය කිම්බිල කියන ස්වාමීන් වහන්සේලා දෙනම ඇවිල්ලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් අහනවා "අවත්නි මේ ඔබට අපි කිව්වද මේ අපි මේ මේ தত্ত্ব ලබාගෙන තියෙනවා කියලා ඔබ දැන් බුදුරජාණන් වහන්සේට කිව්වනේ අරහත්ය දක්වා මම මේ අපි තුන් දෙනා වෙනුවෙන් මේ කතා කරේ." එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියනවා "ආයස්මතුන් වහන්සේලා මට කිව්වා නෙවෙයි මම හිතින් දුටුවා ඔබ වහන්සේලා මේවා ලබාගෙන තියෙන බව ඒ වගේම දේවතාවුනුත් මට ඇවිල්ලා කිව්වා." ඉතින් මෙන්න මෙතන විශේෂ දෙයක් තිබෙනවා. ඒ කියන්නේ දැන් මේ තුන් නම අරතරන් සමගිව හොඳට බෙදා හදාගෙන හිටියට තාන්නේ ලබාපු උත්තර මානුෂීය ගුණධර්ම උනොන්ට ප්‍රකාශ කරේ නෑ. ඒක සාසනය හඳුන්වන්නේ වටිනා ගුණයක් හැටියට. අධිගම අපිච්චතා කියලා කියනවා. ඒකත් අල්පේච්ඡතා ගුණයක්. තමා ලබාගත්තු తত্ত্বය කිය කියා යනවට ප්‍රසිද්ධ කරනවට පොත්පත්වල දාගෙන යන එකක් විදිය දෙයක් නෙවෙයි. ඒක ගැඹුරු වටිනා දෙයක්. ඒකේ වටිනකම නැති වෙනවා. කිය කියා යාම තුලින් ඉතින් වෙන එකක් තබා මේක ඊ타මත්ම උත්කෘෂ්ඨ අන්දමින් කිරීමේදී අන්න එකට හිටියේ තුන්නම්වත් උනොන්ට කිව්වේ නෑ Taman මේ මේ මේ తত্ত্ব ඥාන తত্ত্ব ලබාගෙන රහත් වෙලා ඉන්නවා කියලා. එතකොට මෙන්න මේ මේ ගුණය තේරුම් ගත්තු සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි මෙතන කියන්නේ යක්ෂයෙක්. දීඝ පරජන කියන යක්ෂයෙක්. එතන අමුතු ඊළඟට අමුතු කතාවකට යනවා. දීඝ පරජන කියන යක්ෂයෙක් මෙන්න මේ මේ කතා ප්‍රවෘත්ති අහන් ඉඳලා බුදුරජාණන්සේ වැඩම කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා තරා ගුණ කතනයක් ප්‍රකාශ කරනවා මේ තුන් නම පිළිබඳව. මේ තරම් වටිනා ගුණ සම්පන්න අය කියන එකයි. ඒ දීඝ පරිජන යක්ෂයා ප්‍රකාශ කරන්නේ මෙහෙමයි. මේ වජ්ජි රටේ වජ්ජි රටට ලොකු ලාභයක් වජ්ජි වැසියන්ට විශාල ලාභයක් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මේ රටේ වාසය කිරීමත් ඒ වගේම මෙන්න මේ අනුරුද්ධ නන්දිය කිම්බිල කියන තුන්නම වාසය කිරීමත් කියන ඒ ගුණ ഘോഷයක් ප්‍රකාශ කළා ඒ සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට ඒ දීඝ පරිජන යක්ෂයා කළ ප්‍රකාශය ප්‍රතිරාව කළ හරියට මේ පින්නතුන් දන්නවනේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන ආකාරයට බෝමාටු දෙවියන් ඒක ප්‍රතිරාව කළා. ඊළාට චාතුම් මහරාජික තාවතින් සාදී වශයෙන් අකනිටා දක්වා ඒ ගුණ කීර්ති ഘോഷාව මේ තුන්නාම පිළිබඳව ප්‍රකාශ වුණ බව ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. අනුරුද්ධ නන්දියකින් බිල කියන. ඒක ඒක එක්කම ඒ සඳහන් වෙනවා බුදුරජාන් වහන්සේත් ඒකට එකතු කරා බව. එසේය දීග එසේය දීග මේ තුන් නම කොයිතරම් වටිනවද කියතොත් බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරන ටික. යම් පවුලකින් මේ තුන් නම ගිහිල්ලා පැවිදි වුණා නම් ඒ පවුලේ අය මේ තුන් නම ගැන ප්‍රසාද සිතින් තහන් සිතින් හිතනවනම් දීර්ඝ කාලයක් හිතසුව පිණිස ඒ පවුලට හේතු වෙනවා ඒ හිතවිලි. ඒ වගේම යම් ගමකින්, යම් නගරයකින්, යම් ජනපදයකින් මේ තුන් නම පිට වෙලා මහාන වුණා නම් ඒ අය හිතනවා නම් මේ තුන් නම ගැන එයාට විශාල ඒක තුල ආනිසංසයක් කියලා සදේ අන්තිමට කියනවා දෙවියන් බ්‍රහ්මයන් සදේව ලෝකියම හිතනවා කියලා ලොකු ගෞරවයක් බුදුරජාණන් වහන්සේ තුන් නම පිළිබඳව ප්‍රකාශ. ඉතින් ඔන්න චූල ගෝසිංග සූත්‍රය තුලින් අපට පේනවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අර කියාපු විශේෂ தত্ত্ব ඔක්කොම ලබලා රහත් වුණ බව. ඉතින් ඊළඟට ඒ වගේ වටිනා චරිතයකට චරිතයකින් ශාසනයට වුණ විශාල අනුග්‍රහයක් අපට හෙළි වෙනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ. මහා පරිනිබ්බාන මේ පින්නතුන් දන්නවා පිර බුදුරජාන් වහන්සේගේ පරිනිර්වාණයට කලින්ම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා පිරිනිවන් පාලා ඉවරයි. එතකොට මේ පරිනිර්වාණය වෙන අවස්ථාව වෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟ හිටියා ඊළඟට හිටියේ ස්වාමීන් වහන්සේලා අතර ඉතාමත්ම වැදගත් වටිනාම ස්වාමීන් වහන්සේ නමක්. එතන මූලිකව සංවිධායක වගේ වටිනා තැන තැනක් ගත්තු කෙනෙක් තමයි මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. ඒ උන්වහන්සේගේ දිවස් ඒ ශක්තිය තුලින් ඒ මහා පරිනිර්වාණය හා සම්බන්ධ කටයුතු ඒවා හොඳින් කරන්න අවස්ථාව සැලසුණු ආකාරය පුදුම විදිහට සඳහන් වෙනවා. ඒ මහා පරිනිර්වාණ සූත්‍රයේ දීර්ඝ සූත්‍රයක්. අවශ්‍ය ටික ගත්තොත් ඔන්න බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ මංචකයේ වැඩ ඉඳලාගෙන ඔන්න පරිණිරමාණ අවස්ථාවේදී මේ පින්නතුන් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ අවසාන පස්චිම බුද්ධ වාචා කියලා පස්චිමා බුද්ධ වාචා කියලා කියන අවසාන බුද්ධ වචනය හඳ දානි භික්කවේ ආමන්ත්‍යාමියෝ වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදේත හොඳයි ඉතින් දැන් ඉතින් මහණෙනි මම නුඹලාට ආමන්ත්‍රණය කරමි සංස්කාරයන් නැසෙන සුළුයි අප්‍රමාදව නිවනට කටයුතු සම්පාදනය කරන්න කියලා හැම ප්‍රකාශ කරලා බුදුරජාන් වහන්සේ පරිණිරවාණයට සූදානම්ව පළමුවෙන්ම ප්‍රථම අධ්‍යායනයට සම්බන්ධිලා දෙවෙනි ධ්‍යානය තුන ආදී වශයෙන් සංඥා වේද නිරෝධය දක්වාම සංවැදිලා සංඥා වේදිත නිරෝධය සංවැදුනහම ආනන්ද ස්වාමීන් වහන්සේ හිතුව පිරිනිවන් පෑවයි කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමීනි අනුරුද්ධ මේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියනවා නෑ ආනන්ද. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ නෑ. නාංශ සංඥා වේදිත නිරෝධයට සමවැන්දක් පමණයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ආයිත් යට යට ධානය වලට සම්බන්ධුණා. නේව සංඥානා සංඥාන ආදී වශයෙන් ප්‍රථම ධානයට දක්වා පහළට ධානය වලට සම්බන්ධිලා ආයිමත් ඉහළට පළවෙනි ධානයේ ඉඳලා දෙවෙනි ධානයට දෙවෙනි ධානයෙන් තුන්වෙනි ධානය තුන්වෙනි ධානයෙන් චතුර්ථ ධානය හතරවෙනි ධානය හතරවෙනි ධානයට සම්බන්ධිලා ඉවර වෙලා තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවදාලේ ඒ පිරිනිවන් පාවදාලා අවස්ථාවේ සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට මහා භූමිකම්පාදී විශාල විශේෂ දේවල් සිද්ධ වුණා. චක්‍රයා මහ බ්‍රහ්මයා ආදී දෙන්නත් ආතාප ප්‍රකාශ කළා කියලා සඳහන් වෙනවා. ඉතින් එතෙන්දි ඥානසිද්ධ ස්වාමීන් වහන්සේගේ විශේෂත්වය තියෙන්නේ අත්ත වශයෙන් බුදුරජාන් වහන්සේගේ සිත පරිනිර්වාණයටපත් වූ ආකාරයේ ප්‍රකාශ කරන වටිනාම ගාථා දෙකක් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා. නාහුවස්සාස පස්සාසෝ ඨිත චිත්තස්ස තාදිනෝ අනේජෝ santi මාරබ්බ යම් කාලමකරී මුනි. ඒ කියන්නේ ආස්වාස ප්‍රශ යම් තෘෂ්ණාව ඉවත් කළ ඒ බුද්ධ මුනිවරයා තිරසිට ඇති බුද්ධ මුනිවරයා තිරසිටාරිනෝ ඒ යම් ශාන්තියක් නිර්වාණ ශාන්තියක් මුල් කරගෙන කාලක්‍රියා කළාද එතන කාලක්‍රියා කියන වචනේ යොදන තේ විශේෂ අර්ථයකින් යම් නිර්වාණ ශාන්තියක් මුල් කරගෙන කාලක්‍රියා කළාද කළසේක්ද උන්වහන්සේගේ ආශ්වාස ප්‍රශ්වාස නතර විය ඒ පළවෙනි ගාථාවෙන්. ඊළඟට කියවෙනවා ඊළඟ ගාථාවේ අසල්ලීනේන චitteන වේදනං අජ්ජවාසයි පජ්ජෝතස්සේව නිබ්බාණං විමුක්ඛෝ චේතසෝ අහු. අසල්ලීනේන චitteන වේදනං අජ්ජවාස. ඒ මරණ වේදනාව නොසැඟවුණු සිතින් දරාගත්තා. නොසැඟවුණු සිතින් මේ වේදනාව දරාගත්තා. ඒ සමාධි ශක්තිය තුලින් වේදනං අජ්ජවාසයි අන්තිමට පජ්ජෝතස්සේව නිබ්බාණං විමුක්ඛෝ චේතසෝ අහු. පන්දමක් නිවියාමක් මෙන් සිතෙහි විමුක්තිය විය කියලා බුදුරජාණන් වහන්සේගේ සිත පරිනිර්වාණයටපත් වූ ආකාරය එතන අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා. ඒකත් වැදගත් දෙයක්. එතකොට ඒ වගේ නාමතුන් දිගට නොකියුවත් අපි වෙන වෙන තැන්වල ඒවා විස්තර කරලා තියෙනවා. ඊළඟට පරිනිර්වාණයටපත් වුණු අවස්ථාවේදී සංඝයා වහන්සේලා නොරහත් සංඝයා වහන්සේලා බිම පෙරලි පෙරමි ශෝක කරමින් අඬුව බව එතන සඳහන් වෙනවා. භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවයි මං වැඩි ලෝකයට තිබුණ ඇස නැති වුණත් මං වැඩි කියලා ඒ විදිහට ශෝක වෙන අවස්ථාවේදී අනුරුද්ධ සාමණේරයන්ස උන්වහන්සේලා අස්වසමින් මෙහෙම ප්‍රකාශ කරනවා මහණෙනි අදන් එපා වැළපෙන්න එපා ඇයි භාග්‍යතුන් වහන්සේ කලින්ම කියලා තියෙනවනේ සියලුම ප්‍රියමනාපායයෙන් වෙන්වීමක් වෙනස් වීමක් පියෝවීමක් තියෙනවා කියලා කිසිම මේ සංකත වූ මේ හේතු ප්‍රත්‍යයන් ගැන සකස් කළ දෙයක් නොනැසී නොදිනී තියෙනවා කියන එක වෙන්න බැරි දෙයක්. ඒ වගේම මේ దేవතාවුන් దేవතාවුන් දොස් පවරනවායි මේ සංඝයා වහන්සේලා මෙහෙම හැසිරීම ගැන. එතකොට ඊළඟට සංඝයා වහන්සේන කොහොමද దేవතාවුන්? එතකොට దేవතාවුන් හා සම්බන්ධ සම්බන්ධීකරණය කරන්නේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ. කොහොමද මේ අවස්ථාවේ దేవතාවුන් පවතින්නේ කියලා අහුවා. එතකොට කියනවා ඒත් නොරහත් దేవතාවුනුත් අර විදිහටම බොහොම වැළපෙනවා අඬනවායි. නමුත් රහත් බ්‍රහ්ම රාජයන් වහන්සේලා හැම මේ ලෝකයේ හැම දෙයක්ම සංස්කාරයෙන් අනිත්‍යයි කියලා මෙනෙහි කළා. ඒ ධර්ම කියලා හිත සනස ගන්නවායි කියලා. ඊළඟට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වා එතන ගිහිල්ලා දැන් කුසිනාරානුවර මල්ල රජ දරුවන්ට දන්වන්න භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණයටපත් වුණා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ඒ පණිවිඩය ප්‍රකාශ කළ හැකියි. මල්ල රජ දරුවනුත් අර විදියට මඩන්න දුන්නන්න පටන් ගත්තා අන්තිමට ඒ වගේම කිව්වා දැන් කරන්න තියෙන ටික කරන්නයි කියලා කියන්නේ ආදාහණිය හා සම්බන්ධ කටයුතු බාරගන්නයි කියන එකයි. ඉතින් ඒ මල්ල රජ දරුවන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහන මළුවට ගෙන යාමට අට දෙනෙක් මල්ල රජ දරුවන් හොඳට නාලා හොඳ පිරිසිදු වස්ත්‍ර ඇඳගෙන ත්‍රිදේ ඔස්සන්න බලනෝ බලනෝ ඔස්සන්න බෑ. මේ අවස්ථාවේදී අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ අපිට මේ මෙච්චර සහකරද්දී මේක උස්සන්න බැරි. ඔන්න එතකොට කියනවා මල්ල රජදරුවන්ට කියනවා ඔබලා ඔබගේ තේ අදහස වෙනස්. දෙවියන්ගේ බලාපොරොත්තු වෙනස්. ඊනට අහන කොහොමද දෙවියන් බලාපොරොත්තු වෙන්නේ? ඔබ බලාපොරොත්තු වෙන්නේ මේ නගරයේ දකුණු දොරින් මේ ශ්‍රී දෙහි අරගෙන ගිහිල්ලා නගරයෙන් පිට ආදාහනය කරන්න. නමුත් දේවතාවුන් බලාපොරොත්තු වෙන්නේ මේක උතුරු දොරින් ගෙනහිල්ලා නගරයට නැගෙනහිර දිශාවෙන් පිහිටි මකුඩ බන්ධන කියන චෛත්‍ය ළඟ ආදාහනය කරන්න. හොඳයි එහෙනම් దేవතාවුන්ගේ ඒක බලාපොරොත්තු වන් සිත් වේවා කියලා කිව්වට පස්සේ ඊළඟට ඒ විදිහට බුද්ධ ශරීරය කියන ගියා. ඊළඟට ඔන්න චිතකේ තබලා මේ මල්ලරජ දරුවන් හතර දෙනෙක් අර වගේම පිරිසුදුව සකස් වෙලා සූදානම් වෙලා මේ චිතකයට ගිනි තියන්න උත්සාහ කරනවා. ගිනි තියන්න උත්සාහ කරනවා ගිනි අල්ලන්නේ නැහැ. ඒ අවස්ථාවේ තනරුද්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා මොකද ස්වාමීනි මේ චිතකය ගෙනියල්ලන්නේ නැත්තේ. ඔන්න එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒකත් దేవතාවුන්ගේ බලාපොරොත්තුවක් වෙනයි, ඔබේ බලාපොරොත්තුව වෙනයි. దేవතාවුන් මෙන්න මෙහෙම කල්පනා කරනවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ වචනින් පාවිච්චි කරනවා නම් ආයුෂ්මත් මහා කාශ්‍යප 500ක් පමණ භික්ෂුන් වහන්සේලාත් එක්ක පාවානිදල කුසිනාරාවට එනෙහි දීර්ඝ දීර්ඝ මාර්ගයේ ගමන් කරමින් සිටිනවා. එතකොට దేవතාවුන්ගේ අදහස මේකයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇවිල්ලා බුදුරජාන් වහන්සේගේ පාවඳින තුරු මේ චිතකය නොදැල් වේවා කියලා එහෙම දේවතාවුන්ගේ බලාපොරොත්තු තියෙනවා කියලා කිව්වහම එතකොට ඒකටත් අනුව මේ අය චිතකය ගිනිදැල් වීම මදක් ප්‍රමාද කළා යථා කාලයේදී ඒ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ 500ක් පිරිසක් එක්ක ඇවිල්ලා ඇඳිලි බැඳගෙන ඒ චිතකයේ වටා තුන්වරක් පැදිමුණු කරලා බුදුරජාණන් වහන්සේගේ පාද ප්‍රදේශයෙන් චිතකයේ විවෘත කළා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේත් වන්දනා කළා ඒ 500ක් භික්ෂුන් වහන්සේලාත් වන්දනා කළා වන්දනා කළ හැටියේ චිතකය ඉබේටම ගිනි ගැලවෙන බව ඒ සූත්‍රයේ සම්දේශනාව සඳහන් වෙනවා. එතකොට ඔන්න අපිට පේනවා දැන් මේ කාලේ ওই විදිය උත්සව අවස්ථා ආදීදී අපි කියන්න ඕනේ නෑනේ නානාවිද කණේ උපකරණ, ඇහි උපකරණ තියාගෙන ඒවා සංවිධානය කරනෝනේ. අතීතයේ ඒත් දිව්‍ය ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ශක්තියක් නෑනේ. ඒ සම්බන්ධීකරණ පවත්වන්න පුළුවන් ශක්තියක් මේ කාලේ ඇති කියලා හිතන්න අමාරු. අන්න අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කිසිවක් නැතිව දැන් මේ කාලේ පරිගණක පුහුණුව වගේ තමයි අතීතයේ ධාන ආදී පිළිබඳව තිබුණු උනන්දුව හැම කෙනෙක්ම විශේෂ උත්සාහ හැටියට දරුවේ සිත දියුණු කරගන්නයි. ඒ බාහිර උපකරණ එක, ඒ මෙවලම් එක කරන එකක් නෙවෙයි. මේ බඳු යෝගියක අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අර කැපී පෙනුනේ. උන්වහන්සේට කැපී පෙනෙන අවශ්‍යතාවක් නැත. ඊට වඩා අනිත් ස්වාමීන් වහන්සේලා පරිනිර්වාණයටපත් වෙලා තිබුණු නිසා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඊ타ත්ම දක්ෂාන්දමින් අවස්ථානුකූල වේ මහා පරිනිර්වාණය කියන ශ්‍රේෂ්ඨ අවස්ථාවේ ඒ කටයුතු සංවිධානය කළේ උන්වහන්සේගේ ධානාභිඥා ශක්තියන උපකාර කරගෙන. ඉතින් අපි කල්පනා කරන්න ඕන මේ යුගයේ මේ අවුරුද්දක් ආරම්භ වෙන යුගයේ එතකොට මේ <coughs> කියාපු මේ වළංගවල ආනිසංස වගේම ආදීනවත් ලෝකෙට ප්‍රකට වෙච්ච අවස්ථාවක් ඒ වනිසාම අපේ මිනිස්යාගේ ඒ අර කියාපු චිත්ත ශක්තියින් ඒ අපේ මිනිස්යත්වය හා සම්බන්ධ විශේෂ ශක්තියින් ಗುಣධර්ම ඒවා පරිහානියට යන අවස්ථාවක් මේක. ඒ බඳු අවස්ථාවක දැන් මෙතෙක් මේ අපි ප්‍රකාශ කරන අනුරුද්ධ චරිතයේ අර කියාපු වටිනා ගුණ ධර්ම සමගි භවයේ සමගි භවයේ පරමාදර්ශයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේ උන්වහන්සේලා දැඩි වීරියක් යොදලා මේ රජදරුවන් සමහර විට මේ ධර්මයේ සඳහන් වෙන හැටියට ඒ ඍතු තුනට අර බුදුරජාණන් වහන්සේ වාසය කළා වගේ ඍතු තුනට ගැලපෙන મંદિરවල සමහර විට වැසි ඍතුවේ පහළ මාළට බහින්නත් නැතුව ඒ හිටි සිව් මැලි ශරීරය ඇති ශාකේ කුමාරවරු ඒ කැලේ අර විදිහට දුක් මැද්දේ අර බණ භාවනා කරලා විශේෂ වීරයක් දරලා අර தত্ত্ব ලබා ගත්තේ නිකන් නෙවෙයි සංසාර විමුක්තිය අරමුණු කරගෙනයි ඒ එක්කම අර කියාවු ඥානාභිඥාදිය තුලින් ලෝකයට ලෝකයට විශාල සේවයක් සිදු කළා. ඒක නිසා මේ පින්නතුන්ට හිතන්න අවස්ථාවක් විශේෂයෙන්ම භාවනා යෝගින්ට යෝගාවචරින්ට මේ අනුරුද්ධ චරිතයේ අඩුපාඩුකම් වගේම ඒ ශක්තිය තුලින් මෙතික් මේ ප්‍රකාශ කළ කාරණා ආශ්‍රයෙන් මේ සිතේ උපක්ලියස අපි අර ප්‍රකාශ කළ ප්‍රපංච කියන වචනේ ඒක ආශ්‍රිතව භාවනා යෝගීන්ට බොහෝ විට හොඳ මුහුණුවරින් පේන ඒ බාධක තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ එක්කත් සාරිපුත් ස්වාමීන් වහන්සේ එක්කත් ඒ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කළ සාකච්ඡාවලින් ඊළඟට ඒ උන්වහන්සේලා ධ්‍යාන අභිඥා ආදී ලබාගෙන ලෝකයාට විශාල සේවයක් ඒවා අතුලින් කළ බවට පේනවා. එතකොට මේ බුද්ධ ශාසනයේ පරමාර්ථයන් අපි හිතාගෙන බලනවනම් අන්න අර ආධ්‍යාත්මික අධ්‍යාත්ම ශක්තිය දිනු කර ගැනීමයි සීල සමාධි ප්‍රඥා කියලා තුනක් තියෙනවා. කොට ශීලයේ උපකාර කරගෙන සමාධිය වඩලා ඊළඟට ඒක උපකාරගෙන තමයි ප්‍රඥාව ලබා ගන්න පුළුවන්. දැන් මේ කාලේ නොයෙකුත් විදිහේ කතන්තර ඇහෙනවා. බණක් ඇහුව පමණින් මාර්ගඵල ඔක්කොම ලබා ගන්න පුළුවන් කියලා. දැන් තැන්වල අතීත ජීවිතවල සූත්‍ර දේශනාවල අතීත ජීවිතවල ඒවා දිනු කරගත්තු අය නම් සෝවාන් ඵලයේ පමණක් නෙවෙයි රහත් ඵලයේ පවා සමහර විට එක පොඩි අනුශාසනයක් බුද්ධ වචනයක් උපකාර කරගෙන රහත් වුණා. එපමණකින් කෙනෙක් හිතනවා නම් මේවා අර දැන් මේ කාලේ උපකරණ වගේ ක්ෂණිකව ලබා ගන්න පුළුවන් කියලා ඒක මුලාවක්. ඉතින් අන්න ඒක නිසා මේ අපි කල්පනා කරන්න ඕන මේ සාසනික වටිනාකම් කියන්නේ ඕනෝවල් අපිත් මේ උපකරණ පාවිච්චි කරන බව ඇත්ත. නමුත් මේවා උපකරණ හැටියටම පාවිච්චි කරනවා මිසක් මේවා අපේ ජීවිතයේ පරමාර්ථය ඉලක්කය හැටියට ගන්න නරක. මේවායින් යම් පිහිටක් අපිට ලබා ගන්න පුළුවන් නම් අපි අර අධ්‍යාත්ම ශක්තිය දිනු කරගන්න අන්න ඒකයි. ඒකයි අපි අර එදිනා ජීවිතයේදී අපි සිව්පසේ උපකාර කරගන්නවා වගේ රහත් වීමට මෙන්න මේ හැම එකක්ම දැන් මේ ප්‍රකාශ කරන වචන මේවා මේ කියන යාන්ත්‍රික යුගයේ මේ විද්‍යුත් උපකරණ ආදී උපකාර කරගෙන මේ පින්නතුන් බණ අහන්නේ තවත් නොයෙකුත් දේවල් කරනවා නමුත් ඒ ධර්මයේ සුලභ වීම පමණකින්ම ශාසනය දියුණු වෙනවා කියලා හිතන්න අමාරුයි ඒවා දැන් ඒ සුලභ වීම නිසාම මේවා નિසරු දෙයක් මේවා වැදගත්කමකට නැති දෙයක් හැටියට කෙනෙක් හිතන්න පෙළමුණොත් ඒක ලොකු ලොකු මෝඩකමක් එතකොට මේ බුද්ධෝත්පාද කාලය දුර්ලභයි කියන අපි කියන කීමට කියනවා ධර්මය දුර්ලභයි කියලා කියනවා. නමුත් මේ ධර්මය දුර්ලභ නෙවෙයි දැන් බැලුවාම හරිම ඕනවටත් වඩා සුලභයි. සාක්කුවේ දාගෙන යන්න පුළුවන් ත්‍රිපිටකය. හිත ආයි කටපාඩම් කරන්න හිතා ගන්න ඕනේ නෑ. අන්නේ බඳු යුගයක්. ඒ වගේම තමයි මේ බොහොම යෝගීන් මේ කාලේ භාවනා යෝගීන් බලාපොරොත්තු වෙන්නේ. මේ හැම එකක්ම ක්ෂණිකව ලබා ගන්නයි මාර්ගඵල කියන જાතියත් දැන් පළතුරු කඩයක් කඩ බවට පත් වෙගෙන තියෙනවා. භාවනා මධ්‍යස්ථාන බවක් අපි කල්පනා කරන්න ඕන අන්න අර අනුරුද්ධ වැනි මේ මහා පින්වන්ත ස්වාමීන් වහන්සේලා පවා විශේෂ වීරියක් දරලා අර තත්ත්ව ලබා ගත්තේ. ඒක නිසා අපේ ජීවිතවල ඉදිරි වර්ෂයේ හෝ මේ පින්නතුන් කල්පනා කරගන්න ඕන අර සාමාන්‍ය ලෝකයේ හිතන ආකාරයට වඩා මේ අපේ නියම බලමාර්ථය කුමක් විය යුතුද කියලා මේ ශාසනයේ ඒකයි අර අනුරුද්ධ ස්වාමීන් වහන්සේත් කුකුසක් ඇති කරගත්තේ මම මට දිව්‍ය ලෝකයක් පෙන්වනවා මගේ අනික සමාධියක් තියෙනවා කොහොමද තාම නෑ ආශ්‍රවයන්ගේ හිත මිදුනේ. එතකොට ඇත්ත වශයෙන්ම අරහත්වය අපේ ඉලක්කය විය යුත්තේ අර අභිඥා පමණක් තබා ගත්තොත් අර හින්දු යෝගීන්ට පවා සමහර විට ඒ ශක්තියෙන් තිබෙනවා. අපි අහලා තියෙනවා දේවදත්ත ස්තවිරණොත් ඒ අභිඥා ලබා ගත්තා කියලා. ඒක විතරක් ලෞකික අභිඥාමදි. ලෞකික අභිඥා අන්න අර කියාපු විදර්ශනාත්මක නුවණින් ඒවා හරියට පරිහරණය කරන්න දැන ගන්න ඕනේ. ඒ ශක්තිය, චිත්ත ශක්තිය. එහෙම නැත්නම් තමන්ගේ විනාශය. ඒක නිසා තමයි අපේ බෞද්ධයින් වශයෙන් මේ පැත්තත් කියන්න වෙන්නේ සමහරුන් අර කියාපු යෝග භාවනා ආදී ලොකුවට අරගෙන එපමණකින් මේ බුද්ධ ශාසනය ඇති වටිනාම ජීවය වන මේ නිවන් පණිවිඩය අමතක කරනවා. ඒ නිසා අපි අන්නර එකක්වත් මේ දෙඩිව ගන්න නැතුව බුදුරජාණන් වහන්සේ දක්වන මේ සංසාර විමුක්තියම අපි ඉලක්කය හැටියට තබා ගන්න ඕන. ඒකට උපකාර වෙන අන්දමින් අර දැන් මේ අවස්ථාවේ මේ පින්නතුන් වටිනා ශීලයක් සමාදන් වුණා. ඒකකොට ශීලයේ පරමාර්ථය ශීලය පිළිහිටලයි අපිට මේ සමාධිය වඩන්න පුළුවන් වෙන්නේ. ඒ ශීලයේ පිහිටලා අපි මේ සමාධිය කියලා කියන බලාපොරොත්තු වෙන එක සති සම්පජාඤ්ඤය උපකාර කරගෙන එපමණකින් නවතින්නේ නැතුව යම්කිසි සමාධි නිමිත්තක් දැන් අය සමාධි නිමිත්තක් වඩවුවව පැහැදිලි වෙනවා බුදුරජාන් වහන්සේ බෝධිසත්ව කාලයේ උත්සාහ කරපු ආකාරයත් අර උපක්ලේශ ධර්ම ගැන සඳහන් වෙන කෙනුත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඒ උත්සාහවත්ව භාවනාව සඳහා වීරිය කළ බවත් නමුත් ඇතම් කෙනෙක් කල්පනා කරන ඒ වානවශ්‍යයි සතිය විතරක් තිබුණාම ඇති සති සම්පජාඤ්ඤය තිබුණාම ඇති කියලා ඒ පමණක් මදි. එහෙමනම් සමාධිය ගැන කියන්න අවශ්‍යතාවක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ සති ළඟට සමාධිය දක්වලා තිබෙනවා. ඉතින් සති සම්පජාඤ්ඤය තුල සමාධිය ලබන ශක්තියක් තිබෙනවා. ඒ වගේම විපස්සනාවට හැරෙන පැත්තකුත් තියෙනවා. ඉතින් අපි තේරුම් අරගෙන අවසාන પરමාර්ථය අපේ නිවන. නමුත් ඇතැම් අය අර කියාපු අතීත ශක්තියෙන් Tamanගේ සංසාරික විශේෂ හැකියාවන් අනුව සමාධි නිමිති වඩලා ඉහළටම වඩලා මේ අපි පාවිච්චි කරන ඇසේ අපිට මේ ඇස හරියට පේන්නේ නැත්නම් අපි මේ උපැස්සී වලක් එහෙම නැත්නම් තවත් උපකරණ යොදාගෙනයි අපි ඈත බලන්නේ නමුත් අර දිවැස දිනු කරගත්තු ඒ අනුරුද්ධ ස්වාමීන් වහන්සේලා කිසිම ඊ타මාත්ම නිරුත්සාහීව ඒ හොඳට ධාන ශක්තිය නැති කරගත්තු කෙනාට අර ප්‍රශ්නේ අහනකොට ඒ දිව්‍ය ලෝකවල ඒ දෙවියන් පෙන්වන පමණක් නේ ඔවුන්ගේ හිතුම් පැතුම් හිටන් ඒවා හිටන් පෙන්වන කොයිතරම් පුදුම ශක්තියක්ද එතකොට අන්නේ බඳු ඒ ශක්තියෙන් මේ අතීතයේ යෝගී ඒ ස්වාමීන් වහන්සේලා රජ සිටු කුල වලින් පැවිදිලා වීරිය වඩලා ඒවා ලබාගත්තු බව මේ යෝගාවචර පිරිසට ඒක ලොකු ධෛර්යයක් කල්පනා කරන්න ඕනේ. එතකොට ඊළඟ අවුරුද්දෙත් අපි අර කියාපු අර තාක්ෂණයටම යට වෙලා මේ ක්ෂණ සම්පත්තිය නැති කරගන්නේ නැතුව අපි මේ ක්ෂණ සම්පත්තිය තේරුම් අරගෙන මේ සීල සමාධි ප්‍රඥා කියන ධර්ම මාර්ගයේ යෑමට මේ පින්නතුන් අදිෂ්ඨාන කරගන්න ඕනේ. එතකොට අද දවසේ මේ තම තමන්ගේ නිවෙස් වෙනියත් වෙලා යම් කිසි ප්‍රමාණයකට නෙක්ඛම්මයක් ඒ තුලින් මේ පින්නතුන් වින්දනය කළා. ඇත්ත වශයෙන් හැම දිනාටම මහාන වෙන්න බැරි වුණත් හිතන්න නරකයි අපිට මේ ධානාභිඥා ධානාදී ඒ ශක්තියින් ලබා ගන්න බෑ කියලා. ඒ නිසා මේ විදිහට විවේක වාසයට පුරුදු වීම තුලින් ආරම්භයේදී සීලයක පිළිපිටලා ඊළඟට යම්කිසි කමටහනක් නිරන්තරයෙන් වඩනවනම් ඒක තුලින් අන්න අර කියාපු ශක්තියින් කෙනෙකුට දිනු කර ගන්න පුළුවන්. ඒක තුලින් තමයි මේ මනුෂ්‍යත්වයේ නියම ශක්තිය, නියම බුදුරජාණන් වහන්සේගේ මාර්ගය ගමන් කරා කියලා කියන්නේ. එතකොට අද දෙන මේ සීල සමාදානයේ තුලින් ඊළඟට ඒ Tamanට හුරු පුරුදු බණ භාවනාමය කාලය තුල කෙරෙන්නට ඇති. දැන් මේ දේශනාවත් මේ විශේෂයෙන්ම යෝගාවචර පින්නතුන් මේ අනුරුද්ධ ආදී ස්වාමීන් වහන්සේලාගේ ආදර්ශවත් චරිතය උපකාර කරගෙන උන්වහන්සේලා ගත්තු වීරිය අසියෙන් පංගුවක් හරි Taman ධර්මී මේ ධර්ම මාර්ගයේ ගමන් කරමින් මේ දුර්ලභ අවස්ථාවේ බුද්ධෝත්පාද කාලේ දුර්ලභ මනුෂ්‍ය ආත්ම භාවයෙන් ගත හැකි උපරිම උපරිම ඵලය මේ රහත් චරිත වලින් අපට පෙන්눔 කරනවා. අන්නේ පරමාර්ථය මේ ජීවිතය තුළ ලබාගෙන දැන් අපට කියන්න සිද්ධ වුණා. දැන් බොහෝ ශ්‍රමේ රටේ නොයෙකුත් තැන් වලින් ආරාධනා තියෙනවා. අපිත් එක්ක යන්න ඉන්න ඔච්චර ඉක්මන් වෙන්නේ මොකටද? ඊළඟ බස් එකේ යමු කියලා අපි මෙන් පහුගිය අවස්ථාවේ තුදේවරුවෙත් කිව්වේ ඒ ආරාධනා පිළිගන්න යන්න එපා. එහෙම වුණොත් හැමදාම කෝලිමේ. අන්න ඒක නිසා මේ දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගත්ත නැත්නම් Tamanට දුක් වෙන්න වෙනවා මේ මනුෂ්‍යාත්ම භාවයෙන් ගිලිහිලා ඊනාට කොහේ උපදිනවද දන්නේ අන්න ඒක නිසා සංසාර සංවේගය ඇති කරගෙන මෙන්න මේ Tamanගේ හිතෙන් නියම ප්‍රයෝජනෙ ගන්න ඕනේ මෙන්න මේ අර කියාපු තාක්ෂණිය ඔස්සේ ගිහිල්ලා එක කෙලවර සෙවීම නෙවෙයි මෙන්න මේ Tamanගේ තියෙන මේ ඇතුළත තියෙන නියම ශක්තියන ආධ්‍යාත්ම ශක්තියින් දිනු කරගෙන ලෝකයාටත් යහපතක් සැලසන අතර Tamanගේ සංසාර විමුක්තියක් උදා කර ගැනීමට අද දින මේ අවුරුද්දක් අවසාන වෙලා අවුරුද්දක් ආරම්භ වෙන්න සූදානම් වෙන අවස්ථාවේ මේ මේ පිරිස අදිෂ්ඨාන කර ගන්න හැටියටත් අපි ඉල්ලා සිටිනවා ඒ වගේම මේ දේශනාව ඒ පින්නතුන්ගේ ඒ අනාගත උතුම් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කර ගන්න පුනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියලා ආතන ගන්න එසේම අවීචයේ සිට අකනිට ආ දක්වා යම් තාක් සත්ව කෙනෙක් මේ ධර්ම දේශනාමය කුසලය ඒ වගේම ධර්ම ශ්‍රවණමය කුසලයක් අනුමෝදන් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් අනුමෝදන් වීම තුලින් උන් බලාපොරොත්තු වෙන මේ උත්තම ආර්ථයන් ඉක්මනින්ම ඒවා සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන මෙන්න මේ ගාථා යන්නේ විත්තාවතා චම්මේ සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්ප සම්පatti සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධං තුවම සංපදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා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 ඉඤ්ඤා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බාන වස්තිය ඉඤ්ඤා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බාන වස්තිය සම්පීතියෝ විවජ්ජන්තු සම්බරෝගෝ විනාශසෝ මාතේ භවත්වන්තරායෝ සුඛී භාවිකෝ භවෝ भवतु सर्वमङ्गलं रक्षन्तु सर्वदेवता समबुद्धान् भावेन सदा रोद्धि भवन्तु ते भवतु सर्वमङ्गलं रक्षन्तु सर्वदेवता सर्वधर्मानुभावेन सदा स्वस्ति भवन्तु ते भवतु सर्वमङ्गलं रक्षन्तु सर्वदेवता सर्वसङ्घानुभावेन सदा स्वस्ति भवन्तु ते අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti නාති සම්භතු ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන්දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසාදීමෙන් ධර්මදානමය කුසල් රැස්කරගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.